එමයි. මට මේ දැන් ඔය ඔබ වහන්සේ ඔය කියපු කාරණා ටිකට අදාළව එතකොට ඒක අපි අපි දකින්න උඩ කෙනෙක්ගේ තියෙන ගුණයක් වශයෙන්ද කෙනෙක්ගේ තියෙන දක්ෂතාවයක් වශයෙන්ද ඒකෙත් ඉතින් දෙකෙන් කොයි විදිහට හදින්නවත් ගැටලුවක් නැහැ අපි දක්ෂතාවය කියන්නේ ඒ තනත්තා මතු කරගත්තු යම්කිසි ගුණාංගයක් ඒ කියන්නේ ಗುಣ කියලා කියන්නේ යමක තියෙන ලක්ෂණ සටහන් ඒවා හොඳ හෝ නරක වෙන්න පුළුවන් හොඳ ගුණ අපි යහ ගුණ කියලා හඳුන්වනවා නරක ඒවා දුර්ගුණ කියලා හඳුන්වනවා එහෙම නැත්නම් අපි ගුණ කියලා හඳුන්වනවා ඒක හඳුනා ගන්න තියෙන සටහන් ටිකට දැන් අපි හිතමු යම් ඖෂධයක් ඒ ඖෂධය අපිට හඳුනා ගන්න තියෙන්නේ මොනවද ඒකේ තියෙන ගුණවලින් මෙන්න මේ මේ ලෙඩ රෝග වලට මේක හොඳයි. මේක මෙන්න මේ ගුණය තියෙනවා. එතකොට ඒ අනුව තමයි ඖෂධය වෙනස් වෙන්නේ. එතකොට ගුණය කියලා කියන්නේ ඒක අපිට අනිත් ඒවා වෙන් කරලා හඳුනා ගන්න තියෙන සටහන. ඉතින් ඒ නිසා දක්ෂතාවය කියලා කියන්නේ එයා තුළ ඒ යම්කිසි අංශයක ගුණාංග ඒ ගති ලක්ෂණ වඩා වර්ධනය කරගත්තාම තමයි ඒ දක්ෂතාවය කියන එක ඇති වෙන්නේ. කියන්නේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඊට අදාළ ගුණාංග හු දියුණු කරගෙන තියෙනවා. ඒකයි දක්ෂතාවය කියලා කියන්නේ. වැටුණාද ඒක? වැටුණා සම්මත.